සියස එසෙන් ධර්මාසනය ධර්ම ශ්‍රවණාභිලාෂී බෝසත් කාරුණික පින්වත්නි ආදරණීය පින්වත් දුවේ පුතේ සිරස FM ගුවන් විදුලියේ අඟහරුවාද ධර්මාසනයේ ධර්ම දේශනාව පින්වත් ඔබ දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා සතිපතා ශ්‍රවණය කරනවා අපේ රටට අලුත් අලුත් සම්ප්‍රදායන් රැසක් හඳුන්වා දීපු විශේෂ ආගමික වැඩසටහනක් අඟහරුවාදා සිරස් FM ධර්මාසනය. චුට්ටක් අපේ දෙමව්පියන්ට දරුවන්ට මතක් කරලා දෙනවා නම් අපේ රටේ හුඟක් අයට අපි පුරුදු කළා සතියට එක දවසක් හරි නිර්මාංශ වෙන්න කියලා. විශේෂයෙන්ම සතියේ බදාදා දවසේ නිර්මාංශ වෙන පවුල් ඕනෑතරම් අපිට දැන් හමු වෙනවා. හැම ගමකම වගේ හැම නගරයකම වගේ අපේ හාමුදුරුවනේ අපේ ගෙදරත් ඔන්න බදාදට නිර්මාංශයි කියලා කියන අය දැන් අපිට මේ ධර්ම දේශනාවල කතා කරන වචනවල අකුරු ගන්නට වඩා අපිට ඒ වගේ වෙනස් වෙච්ච මිනිස්සු හම්බ වෙනවා. අපේ හාමුදුරුවනේ ඔන්න අපිත් අපේ දරුවෝ පාඩම් කරලා ඉවර වෙනකන් ඇහැරිලා ඉන්නවා තාත්තයි මමයි ෂිෆ්ට් එකට ළමයි එක්ක පාඩම් කරනවා කියලා නිදිවරාගෙන දුවලව බලාගෙන පුතාලව බලාගෙන ඉන්නවා කියලා අම්මලා තාත්තලා කියනවා. ඒ වගේම විභාග තියෙන කාලෙට අපේ හාමුදුරුවනේ අපේ ත්‍රිවිල් පාක් එකේ ළමයිව නොමිලේ බස් එකට ගිහින් දානවා අපේ ත්‍රිවිල් වල සල්ලි ගන්නෑ බබාලගෙන් කියලා කියන අය අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ඔබ පහුගිය දිනවල දකින්න ඇති අපස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලේ උදෑසන දරුවන්ව අරගෙන යන බස් රථවල වෙනද වගේ මහා සද්දෙට කංකරච්චල් සින්දු දාගෙන යන්නේ නැතුව මහා පසුගාමී හඬා වැටෙන මැරෙන්න හිතෙන සින්දු දාගෙන යන්නේ නැතුව නිශ්ශබ්දව බස් රථ ධාවනය කරපු කොන්දොස්තර මහත්තුරුන්ට රියදුරු මහත්තුරුන්ට අපි පින් අනුමෝදන් කරනවා ඒ වගේ අලුත් අලුත් ප්‍රවණතා අපේ ධර්මාසනය ධර්මදේශනාව නිසා සමාජයට ලැබුණා ඒව සමාජයේ බොහෝම ආදරයෙන් වැළඳගත්තා. ඒව සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා අපිට පේනවා. පින්වත්නි, ඒ වගේම මේ කාලෙත් සමාජයේ ඒ වගේ ලොකු රැල්ලක් යන කාලයක්. හැම තැනම අපේ තරුණ ළමයි විශේෂයෙන් පිරිමි ළමයි රාත්‍රී කාලේ බස් නැවතුම් පොළවල් වල, ඒ වගේම බස් හෝල්ට් වල, තාප්පවල චිත්‍ර අඳිනවා. අධිවේගී මාර්ගයේ තාපවල පාලම් යට පාලම් මත චිත්‍ර අඳිනවා අපි දකිනවා. ඒ සමහර තැන්වල දරුවන්ට සුබ පතන්න ඔවුන්ට ආශිර්වාද කරන්නත් අපි නතර වෙච්ච අවස්ථා තිබුණා. කියන්න සතුටුයි ඒ සමහර අවස්ථාවල අපේ ධර්මාසනය අහපු අපේ තරුණ දරුවෝ අපිට හමු වුණා. ඉතින් අදත් අන්න ඒ වගේ සමාජයේ ඒ පවතින අලුත් අලුත් ප්‍රවණතාත් එක්ක ඔබේ ජීවිතයට පාඩම් ටිකක් කියලා දෙන්න. ඒ වගේම මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව හරි විදිහට හරි ගස්ස ගන්න විදිහත් අපි අද ධර්මාසනීය ධර්මදේශනාවෙන් පින්වත්නි ආදරණීය දුවේ පුතේ සාකච්ඡා කරමු. බෝසත් දුවේ පුතේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරුණාවෙන් කවුරු හරි දෙයක් කියලා දෙනකොට පෙන්නලා දෙනකොට ඒක කරුණාවෙන් අඳගහගෙන ගිහිල්ලා නිදානයක් පෙන්නනවා වගේ උනන්දුවෙන් අහගන්න බලාගන්න තේරුම් ගන්න කියලා. ඉතින් මං ඔබෙනුත් ඉල්ලනවා මේ කියන දේ හරියට තේරුම් ගන්න. චුට්ටක් අහගෙන ඉඳලා වරදවා තේරුම් අරගන්නේ නැතුව මේ කියන දේ හරියට තේරුම් අරගෙන අපි කරන දේවල් වල අඩුපාඩු නැති කරගෙන තවත් හොඳට කරලා හැමදාම සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් දකින්න කියලා ආරාධනා කරමින් අපි මෙතනින් එහාට සාකච්ඡා කරමු. දුවේ පුතේ බෝසත් පින්වත්නි අපේ රටේ පාරවල් වල හන්දිවල ඊටාම අපිලිවලට අපිරිසිදුවට අප්‍රසන්නව තිබ්බ තැන් අපේ තරුණ දරුවෝ පාරට බැහැලා පිරිසිදු කරලා කැලෑ කපලා තීන්ත ගාලා පිළිසකර කරලා පිළිවෙල කරලා තියෙනවා අපි දැක්කා. හරි සතුටුයි. ඒ පිළිසකර කරපු බසෝල්ට් වල තාපවල චිත්‍ර අඳිනවත් අපි දැක්කා. තරුණ දරුවන්ගේ මේ උවමනාව මේ උනන්දුව අපි අගය කරන්න ඕන මුලින්ම. දැන් තරුණ දරුවෝ ලෝකේ දකිනවා අන්තර්ජාලය පරිහරණය කරනවා. ලෝකේ අනිත් රටවල් හරි ලස්සනට පිළිවෙලට පිරිසිදුවට ප්‍රසන්නව තියෙනවා තරුණ දරුවෝ දකිනවා. ඒ වගේ රටකට අපිත් ගිහිල්ලා මේ කරුමෙන් ගැලවෙනවා කියලා හිතනවට වඩා අපිට අයිති අපේ රට ඒ වගේ ලස්සන රටක් කරගන්න ඕනේ කියලා හිතන ඒ තරුණ පරපුරේ සිතුවිල්ලට අපි ගරු කරන්න ඕන ආශිර්වාද කරන්න ඕනේ මේ රට අයිති ඕවුන්ට මේ රට ලස්සනට හදාගන්න ඔවුන්ට උවමනාවක් තියෙනවා හැබැයි ඒ ඔවුන්ට තියෙන උවමනාවට යම් මඟ පෙන්වීමක් අවශ්‍යයි. යම් හැදෑරීමක් අවශ්‍යයි. යම් සැලසුමක් අවශ්‍යයි. දුවේ පුතේ ඔබ හිතන්න ඔබට මතකද ඔබ කොළඹ යනකොට පෑලියගොඩ පහු කරලා බොරැල්ල පැත්තට යනකොට එහෙම නැත්නම් බොරැල්ල පැත්තේ ඉඳලා දෙමතගොඩ පැත්තට එනකොට වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශාල තාප්පික බොහොම කාලයක ඉඳලා තියෙනවා තුංචි ලදරුවෙක් ආදරෙන් සෙනෙහසෙන් තුරුළු කරගෙන ඉන්න අන්නෙකුගේ චිත්‍රයක් විශාල තාප්පයක විශාල කළු සුදු සිතුවමක් ඔබ දැකලා ඇති බස් එකේ යනකොට ලෝක ප්‍රකට මදර්ස් ලව් කියන චිත්‍රය තමයි නැවත ප්‍රතිනිර්මාණය කරලා ඒ තාප්පේ ඇඳලා තියෙන්නේ කවුද ඒක ඇඳලා තියෙන්නේ ඒක ඇඳලා තියෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේම හිටපු රැඳවියෙක් හොඳට බලන්නකෝ ආයේ යද්දි යටින් චූටියට නමක් ලියලා තියෙනවා ආට් සුදා කියලා. ඒ චිත්‍රයයි ඒ චිත්‍රයේ තියෙන තැනයි ඒ චිත්‍රය ඇඳපු කෙනයි මේ කාරණා ඔක්කොම ටික එකට ගැලපුණාම ඒ චිත්‍රය දකින හැම කෙනාටම අමුතු සංවේදී මනෝභාවයක් ඇති වෙනවා. අන්න ඔබට ඒක ඇති වුණාද කියලා මට නම් ඒක දැනෙලා තියෙනවා. මේ චිත්‍රය ඇඳපු කෙනාගේ ජීවිතේ සෑහෙන්න වෙනස් කරපු සිතුවමක් මේක. දුවේ පුතේ නිකමට කල්පනා කරන්න ඒ සිතුවම ඇඳපු කෙනයි ඒ සිතුවම තියෙන තැනයි ඒ සිතුවමේ මාතෘකාවයි තුනම එකට ගැලපුණාම අර වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපස ගහලා තියෙන ආදර්ශ පාඨය සිරකරුවෝද මිනිස්යෝය කියන වදන අපිට ප්‍රායෝගිකව දැනෙන්න ගන්නවා අපි හිතන්නේ බන්ධනාගාර ඇතුලේ ඉන්නේ මහා මැරයෝ දාමරිකයෝ සංවේදීකමක් නැති මහා කාඩ මිනිස්සු කියලා. ඒත් මේ චිත්‍රය දැක්කහම වැරදි කරපු මිනිස්සු අතරත් මේ වගේ හැකියාවන් තිබිච්ච සංවේදී මිනිස්සු ඉඳලා තියෙනවා නේ කියන හැඟීම අර සිරකරුවෝද මිනිස්යෝය කියන වචන ටික කියවලා චිත්‍ර දිහා බලද්දි තදින් දැනෙනවා. ඒ වචන ටිකට වඩා ඒ චිත්‍රයෙන් අපිට ඒක දැනෙනවා. සිතුවම කියලා කියන්නේ රංගපාලා පෙන්වන්න බැරි, වචන වලින් ලියලා පෙන්වන්න බැරි, සින්දුවකින් ගයලා පෙන්වන්න බැරි හැඟීමක් භාව ප්‍රකාශනයක් මිනිසුන්ගේ හදවතට නිහඬව නිසල්මනේ දෙන්න පුළුවන් ඉතාම සුවිශේෂී මාධ්‍යයක්. අපිට ඔය සිතුවම පාවිච්චි කරලා ආට්සුදා ඇන්ද චිත්‍රය වගේ මිනිස්සුන්ට පපුවට දැනෙන දේවල් කරන්න පුළුවන්. සිතුවමක් එක්ක මිනිස්සුන්ගේ ජීවිත කොච්චර සංවේදී වෙනවද මිනිස්සුන්ගේ ජීවිත කොච්චර ආපහු හැරවෙනවද කියලා කියනවනම් ඔය චිත්‍රය ඇඳපු ආච්චුදාම චිත්‍රය ඇඳලා ඉවර වෙනකොට තදින් අම්මා කියන වචනෙත් එක්ක බැඳුණා. පින්වත්නි කොච්චර දක්ෂයෙක් වුණත් හිරගෙදර ඇතුලෙන් එළියට දාන්න නම් දක්ෂකම විතරක් මදි. ඒ මනුස්සයාගේ පැවැත්ම හොඳ වෙන්න ඕනේ. මේ ආට් සුදා බොහෝම හොඳ පැවැත්මක් ඇතුව හිරගෙදර ඇතුළ හිටියා. ඒ ඉඩෙන් තමයි ඔහු ওই චිත්‍රය ඇන්දේ. ඔහු ඇන්දේ අම්මගේ ආදරය. පුංචි ලදරුවෙක් තුරුළු කරගෙන ඉන්න අම්මගේ සිතුවම. ඒ සිතුවමත් එක්ක ඔහුගේ ජීවිතේ කොච්චර සංවේදී වුණාද ඔහු කොච්චර ඒකත් එක්ක බැඳුනද කියනවා නම් සිතුවම ඇඳලා ටික දිනකින් ඔහුට අම්මා බලන්න යන්න හිතෙනවා ඒ තරමට අම්මා මතක් වෙනවා. ඔහුට අර ලැබිච්ච නිදහසත් එක්කලා නිදැල්ලේ ඉන්න ගමන් කාටත් නොකිය පාරේ බස් එකේ නැගලා අම්මා බලන්න ගියා. ගිහිල්ලා අම්මව බලලා දැන් ආච්චිද ආපහු ආවා. හැබැයි ඉතින් වැරද්දක් කළේ. හෙට අනිද්දා නිදාස් වෙන්න තිබිච්ච එක දඬුවම තව ටිකක් දික් වුණා. හැබැයි ඔහුගේ ජීවිතේ ඒ තරම් මේ සිතුවම නිසා සංවේදී වුණා. චිත්‍රයට එහෙම ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔබ අහලා තියෙනවද නැගෙනහිර ජර්මනි ලෙසත් බටහිර ජර්මනි ලෙසත් බෙදා වෙන් කරපු බර්ලින් තාප්පය ගැන. ඒක තාප්පයක් උනේ ජර්මනිය දෙකට බෙදන්න විතරක් නෙවෙයි. මිනිස්සුන්ගේ බැඳීම් සෑහෙන්න බෙදිලා ඈත් වෙලා වෙන් වෙලා ගියා. ජර්මනිය ඉතා ආදරෙන් බැඳිලා හිටපු මිනිස්සු දෙකට බෙදුන දෙපැත්තට වුණා. තාප්පෙන් එහා පැත්තට මෙහා පැත්තට බැඳීම් වෙන් වෙලා ගියා. ඒවත් එක්කලා මිනිස්සුන්ගේ වේදනාව, මිනිස්සුන්ගේ දුක, කනගාටුව, විරහව ඒ මිනිස්සු තාප්පේ දෙපැත්තට ඇවිදilla ඒ තාප්පේ චිත්‍ර වලින් ඇන්දා. ඊටාම හැඟුම්බර කවි ඒ තාප්පේ පුරා ලිව්වා. ඒවා කුණුහරප නෙමෙයි. ඒවා S ධන D, A ධන B වගේ තේරුමක් නැති අකුරු නෙමෙයි. මිනිස්සුන්ගේ හිතවල තිබිච්ච සංවේදී හැඟීම් මිනිස්සු කවියෙන් ඒ තාප්පේ ලිව්වා. සිතුවමෙන් ඒ තාප්පය ඇන්දා. අවසානයේ ලෝකේ ලෝක පූජිත කලාකෘතියක් බවට බර්ලින් තාප්පේ පත් වුණා. පස්සේ කාලෙක ඒ බර්ලින් තාප්පේ කඩලා විසි කරලා දැම්මත් ඒ තාප්පේ තියෙන්නේ මිනිස්සුගේ හැඟීම්. ඒ තාප්පේ පුරා ඇඳලා තිබුණේ. ඒ තාප්පේ පුරා ලියලා තිබුණේ මිනිස්සුන්ගේ සංවේදී හැඟීම්. මිනිස්සුන්ගේ සංවේදී වේදනාවල්. ඒ නිසාම තමන්ගේ ජාතිය මිනිස්සුන්ගේ දුක වේදනාව කඳුල සුසුම කියවෙච්ච ඒ තාප්පේ ඔවුන්ට ඉතා වටින එකක් වුණා අදටත් කඩා දමන ලද බර්ලින් තාප්පේ පොඩි ගල් කෑල්ලක් වුණත් ඉතා ඉහළ මිලට විකිණෙනවා අපේ අඟහරුවාද ධර්මාසනයේ ධර්මදේශනාව ජර්මනියේ ඉන්න අය තහනම ඇති ප්‍රංශයේ අය තහනම ඇති ඒ අය පුළුවන් නම් අපේ සිරස් FM Facebook පිටුවට ඒ ෆොටෝ එකක් දෙකක් එවන්න අපේ අයට බලන්න ඒ තරම්ම ඔවුන්ගේ මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශන වලට වටිනාකමක් දීලා තියෙනවා. බර්ලින් තාප්පෙන් කැඩිලා ගිය පුංචි නියපොත්තක් තරම් ගල් කෑල්ලක් වුණත් ජර්මන් ෆ්‍රැන්ක් බරගානකට විකිණෙනවා. ඒවෙන් කීටෙක් වගේ හදලා ඒගොල්ලෝ වෙඩමාල විකරනවා. තාප්පි කොටස් කෞතුකාගාරවල වෙනම සංරක්ෂණය කරලා ප්‍රදර්ශනය කරනවා. තාප්පේ ඉතුරු වෙච්ච කොටස් වෙනම සංරක්ෂණය කරනවා. විදේශිකයෝ බහන් දෙනවා. විදේශ විනිමය උපයන දෙයක් බවට ඔවුන් එදා රැල්ලට ඇඳපු චිත්‍ර අදපත් වෙලා තරුණ දරුවනේ ඔබ කල්පනා කරන්න ඒ වගේ අපි කරන දේවල් උනත් අදට විතරක් නෙමෙයි හෙටට අනිද්දට මතු මතුවටත් වටිනාකමක් ගෙන දෙන විදිහට එන්න එන්න කල් යන්න යන්න ඒවට වටිනාකම වැඩි වෙන විදිහටයි අපි වැඩ කරන්න ඕන. ආවට ගියාට රැල්ලට කරලා අපේ හැකියාව යන විදිහ යන්නේ ඇයි? විදේශිකයෝ ලංකාවට එනකොට ඔවුන්ගේ වැට්ටිම ආකර්ෂණයක් දිනාගත්ත කේන්ද්‍රස්ථානයක් සංචාරක කේන්ද්‍රස්ථානයක් තමයි සීගිරිය. සීගිරි චිත්‍ර, සීගිරි ජල උද්‍යාන. ඒත් ඇඳපු චිත්‍ර තමයි. ඒ ඇඳපු චිත්‍ර සියවස් ගාණක් තිස්සේ මේ රටට වටිනාකමක් එනක් දීලා තියෙනවා. විතරක් නෙමෙයි. ඔබ බලන්න පහුගිය කාලෙම වැඩිපුර කතාට සාධක අරමුදලද පස්සේ අපේ රටේ තියෙන ලොකුම අරමුදල මධ්‍යම සංස්කෘතික අරමුදල කාටවත් ණය නැති සල්ලි තියෙන දෙවෙනි විශාලම අරමුදල කොහේ සල්ලිද සීගිරියයි තඹුල්ලයි පොළොන්නරු ගල් විහාරයේ සල්ලි ওই තුනේ සල්ලි තමයි වැඩිපුරම මධ්‍යම සංස්කෘතික අරමුදලෙ තියෙන්නේ ඒ කියන්නේ තඹුල්ලරු ගල් විහාරේ පොල් කඩපු සල්ලි නෙමෙයි ඒව බලන් දෙන සංචාරකයෝ ඒ සඳහා මිලදී ගන්න ප්‍රවේශ පත්‍ර වලින් ඒ ප්‍රවේශ පත්‍ර අලවියෙන් ලැබෙන මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදල තියෙන්නේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත්ත සීගිරිය සීගිරි චිත්‍ර මේ රටට සල්ලි කොච්චර හම්බ කරලා දීලා ඇද්ද නිකන් ඉන්න ගමන් තාත්තගේ අතරමැකෙන්ද හරි අපි හිතමුකෝ ඇන්න කියලා ඒ ඇන්ද වුණත් ඒක තුන්කල් බලලා ඇඳලා තියෙනවා. ඒ නිසා අපේ රටට වටිනාකමක් විතරක් නෙමෙයි හම්බ කරන් කණ්ඩායමක් ඉතුරු කරලා දීලා තියෙනවා. ඒ ඇඳලා තියෙන සිතුවමේ පවා එහෙම මිනිස්සුන්ගෙන්නේ අපි පැවතෙන්නේ. ඉතින් දෙයක් කරනකොට බොහොම දුරදිග හිතලා බලලා වටිනාකමක් එකතු කරලා නිර්මාණශීලීක වෙලා විශේෂයෙන්ම මම කැමති ඒකට අපූර්ව කියන වචනේ යොදන්න. පෙර නොවූ විරෝධවල් වලට පෙර සිද්ධ වෙච්ච නැති දේවල් වලට තමයි పూర్වේ නොවිච්ච දේවල් වලට තමයි අපූර්ව දේවල් කියලා කියන්නේ. ඔබට පුළුවන් නම් අපූර්ව සිතුවමක් අඳින්න ඡායාරූපකරණයට වඩා සිතුවම්කරණය වෙනස් වෙන්නේ එතනදීනේ තියෙන දෙයක් තියෙන විදිහටම ඕනේ නම් ෆොටෝග්‍රැෆි තියෙනවනේ ෆොටෝ එකක් අරගෙන print කරලා අරගන්න පුළුවන් ඊට වඩා මේ ලෝකේ නැති අපේ චිත්‍රාඳින දුවල පුතාලගෙම වචනකින් කියනවනම් ලොවෙත් නැති එකක් ඕනේ නම් තමා සිතුවම් අඳින්න ඕන ඉතින් අපේ සිතුවමට ඒ අපූර්ව බවත් එකතු කළොත් එහෙම යුග ගණනාවක් තිස්සේ ඔබ නැති කාලයකත් ඔය සිතුවම පරිස්සම් වෙනවා විතරක් නෙමෙයි අපේ රටට ලොකු වටිනාකමක් ලැබෙනවා බලන්න අපේ රටේ තරුණ දරුවන්ගේ රැල්ලටම එකතු වෙලා මේ රටට ආපු විදේශිකයෝ චිත්‍ර ඇඳා විශේෂයෙන් හික්කඩුවේ ගාල්ලේ ඔවුන් ඇඳපු චිත්‍ර තියෙනවා ඔබ ගිහිල්ලා බලන්න අපේ හන්දියේ බස් වලට ගිය අපි ඇඳ චිත්‍රවලට වඩා ලොකු වෙනසක් ඒ චිත්‍රවල තියෙනවා අපේ රටේ තාම දක්ෂ චිත්‍ර ශිල්පීන් තරුණ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. ඒ අය ලෝක පූජිත මට්ටමේ නිර්මාණ අතරින් පතර මේ රැල්ලටම එකතු කරලා කරලා තිබ්බා. හැබැයි බොහෝ විට සිද්ධ වුණේ අපි Facebook එකෙන් දකින දේවල් අපිට ඇහෙන දේවල් ඔස්සේ ඒ වගේම එකක් අපේ හන්දියෙත් අඳින්න හිතන්නකෝ අපි ඇඳ හැමතැනම වෙස්මුණු අම්බලන්ගොඩ වෙස්මුණු අපි ඇන්ද බස් හෝල්ට්ගේ බස් නැවතුම් පොලේ තාප්පේ. ඒව ගැලපෙන්නේ අම්බලංගොඩට. එතකොට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් එහෙට යනකොට තාප්පේ දැක්කහම මේ අම්බලංගොඩ කියලා. ඒක හැම තැනටම ගැලපෙන්නේ නැහැ. අපේ තරුණ ශිල්පීන් අධ්‍යයනය කරලා නිර්මාණය කරලා හිතලා පොත්පත් කියවලා රාවණ ඉතිහාසයේ සිටුවමට නැගුවා. හැම තැනම රාවණා ඇඳෙ නැතුවට කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි සමහර ජේෂ්ඨ චිත්‍ර ශිල්පීන් බොහෝම දුක් මහන්සි වෙලා පොතපත කියවලා අධ්‍යයනය කරලා නිර්මාණය කරපු ඉතිහාසය පිළිබඳ ප්‍රකාශන සිතුවම් තියෙනවා. ඒ සිතුවම් මේ විදිහටම වචනයක්වත් අහන්න නැතුව අවසරයක් නැතුව අපි කොපි කරලා අපේ තාප්පේ අඳිනවට වඩා ඔබට හැකියාව තියෙනවනේ දුවේ පුතේ. දැන් පින්සලෙන් නෙමෙයි ළමයි චිත්‍ර අඳින්නේ. ස්ප්‍රේ ගන්න එකෙන්. කොච්චර හැකියාවක් තියෙනවද? පැය පහෙන් හයෙන් අඩි 25 30 ප්‍රමාණයේ තාප්පවල රෑ එළි වෙනකොට චිත්‍ර ඇඳලා හැකියාව තියෙනවා. හයිය තියෙනවා. දැන් ඕනේ පරිකල්පන ශක්තිය. හිතන්න පුළුවන්කම. පරිකල්පන ශක්තිය නැත්නම් උපකල්පන ශක්තිය දෙකෙන් එකක් තියෙන්න ඕනේ. අපි අධ්‍යයනය කරලා වටිනා සිතුවම් නිර්මාණය කරමු කියලා මම ඔබට යෝජනා කරනවා. මොකද ඔයගොල්ලෝ ගොඩක් මහන්සි වෙනවද ඔය පුතේ? අපි දකිනවා. රැලි වෙනකන් අඳිනවා. මොන තරම් හයියක් තියෙන්න ඕනද? මම දැක්ක කඩවත ගුවන්පාලම යට තවම මුල් හරිය අඳින්නේ. තව අඳින්න තියෙන පාලමේ දෙපැත්තේ තාප්ප දකින්නකොට මාන්සි දැනෙනවා. කවදා ඉවර කරන්නද කියලා. ඒත් අපිට එහෙම හිතුණට ළමයි සන්තෝෂෙන් අඳිනවා. ගොඩක් මහන්සි වෙනවා. නිදි වරාගෙන කැප වෙනවා. වියදම් කරනවා. අතින් සල්ලි දාලා තින්ත ගෙනල්ලා අඳිනවා. ඒකට රටේ මිනිස්සු උදව් කරනවා. මම දැක්කා. තින්ත ඕනේ කියලා පොඩි බෝඩ් එකක් උස්සගෙන හිටියා. තරුණේ පැය දෙකක් තුනක් යනකොට ඔවුන්ට අවශ්‍ය සියලුම තින්ත සහ සමහර අය මුදල් එතෙන්ට පරිත්‍යාග කරලා ගියා. රටේ මිනිස්සු කැමති. රටේ මිනිස්සු කැමති තරුණ අයගේ මේ උනන්දුවට අත දෙන්න. ඒ සියලු දේවල් පාවිච්චි කරලා ඒ උදව්, ඒ ආශිර්වාදය, ඒ සුබ පැතුම් සහ ඔබේ කැපකිරීමේ සියල්ලට වටිනාකමක් ලැබෙන්න මම ඔබට යෝජනා කරන්නේ තව නිර්මාණශීලී වෙන්න. වෙස්මූණු මඳින්න එපා. ලියවැල් ටික මඳින්න එපා. හොඳට හොයලා බලන්න දලදා මාලිගාවේ දලදා වහන්සේ වෙනුවෙන් විතරක් නිර්මාණය කරපු ලියවැල් තියෙනවා. ඒවා අපි වෙන තැනක අඳින එක හොඳ නෑ. ඒක අපේ හන්දියේ බස් වලට ගියේ බේවද්දොත් බුදින තැන ඇඳලා හරියන්නේ නෑ පුතේ. ඒක දලදා වහන්සේ වෙනුවෙන් විතරයි යන්නේ. සමහර සිංහල සැරසිලි රටා ඒව අනුරාධපුර යුගයේ රුවන්වැලි මහරජාණන් වහන්සේ සැරසිලි කරන්න විතරයි අපි යෙදුවේ. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා අධ්‍යයනය කරලා මේක ගත්තොත් හොඳ නැද්ද දුවේ පුතේ? අපේ ඉස්සර කලාකරුවා ඒ නිර්මාණය කළේ ඒ වෙනුවෙන්ම හිතලා, ඒ වෙනුවෙන්ම කල්පනා කරලා, ඒ වෙනුවෙන් නිදි වරාගෙන සැලසුම් කරලා ඒ නිර්මාණය කළා. ඒක එතනින් ඉවරයි. ආයේ දෙයකට ඒක යෙදුවේ නැත්තේ ඒ උතුම් රුවන්වැලි මහරජාණන් වහන්සේට කරපු පූජාවක් විදිහටම කැප කළා. ඒ උතුම් සෑයට, ඒ උතුම් බෝමලුවට ඒ උතුම් විහාරෙට ඒ විහාරාංග වලට විතරක් ඒක එකතු කළා. ඒක පූජාවක් වශයෙන් කැප කළා. ඒ ගෞරවයක් වශයෙන් ඒ දේ එතෙන්ට විතරක් යදුවා. ඒක වෙන තැනකට යදුවේ නෑ. අඩුම ගානේ අපේ රජවරු හොයලා බලන්න දුවේ පුතේ. පන්සලට යොදපු සැරසිලි රටාව මාලිගාව ලස්සන කරන්න පාවිච්චි කරන්න කියලා ශිල්පීන්ට කිව්වේ නෑ. පන්සලේ සැරසිලි රටා වෙනයි. ඒක බස් වලට ගිය ගහන එක හරි මදි නේද? ඒක නේද අපේකම රකින්නවා කියලා කියන්නේ. අපේකම රකින්නවා කියලා අපි සැරසිලි රටා ටික ගෙනල්ලා බස් වලට ගිය අඳිනවා කියන එකේ ඕගොල්ලෝගේ හිතවල තියෙන සිතුවිල්ල හොඳයි පුතේ. සිතුවිල්ල හොඳයි. මේකේ බොබ් මාලි අඳිනවට වඩා අපේ සැරිසිරි රටාවලින් සිංහ රූප වලින් පලාපෙති වලින් ලියවැල් වලින් බස් නැවතුම් පොල් ලස්සන කරනවා කියන සිතුවිල්ල හොඳයි. එතකොට ඔබ හොයලා බලන්න ඕනේ මේ අපි ගන්න ඒවා මොන මට්ටමේ සැරසිලිද? ඕනෑම තැනකට පොදුවේ යොදන්න පුළුවන් සැරසිලි රටා තියෙනවා. ඒවා අපි ගමු. සේසතට යොදන සැරසිලි රටාව සේසතේ තියෙන්න ඕන. ඔබ හොයලා බලන්නකෝ. අනුරාධපුරෙන් පොළොන්නරුවට එනකොට සඳගඩ පහන පවා වෙනස් කරා. මොකද ඒ අනන්‍යතාව තුළ තමයි වටිනාකමක් තියෙන්නේ. මම ඔබට උදාහරණයක් කියන්නම්. දැන් හිතන්න කලාවැව ඉස්සරහා නිර්මාණය කරපු අවකන බුදු පිළිම වහන්සේ අපේ රටේ ජාතික වස්තුවක් වගේ වටින නිර්මාණයක්. හොඳට හොයලා බලන්න ඊට පස්සේ යුගවල ඒ අවකන බුදු පිළිම වහන්සේ වගේම ඒ විදිහෙම ඒ විදිහෙම අනුරූප නිර්මාණය කරලා තියෙනවද? දැන් පොළොන්නරුවේ රජ කරපු රජවරු පොළොන්නරු ගල් විහාරේ ඊට අනන්‍ය නිර්මාණ කලා මිස පොළොන්නරු යුගයේ කලා ශිල්පීන්ට කිව්වේ නැහනේ. අවකන බුදු පිළිම වහන්සේ වගේම එකක් මෙතන හදපල්ලා කියලා. එහෙම කිව්වේ නැහැ. ඒ අවකන බුදු පිළිම වහන්සේට වටිනාකමක් ඉතුරු කරා. මහනුවර යුගයේ රජුරෝ කිව්වේ නැහැ මොනවෙන් හරි කමන්නේ අවකන පිළිමේ වගේ එකක් මෙතන හදපල්ලා කියලා. එහෙම කිව්වේ නැහැ. ඒ මොකද ඒ මුල් නිර්මාණයට සදාතනික වටිනාකමක් සදාතනික ගෞරවයක් හිමි වෙන්නට ඕන නිසා සහ අපිට ඕනෑ තරම් තව අලුත් අදහස් තව අලුත් නිර්මාණශීලී අදහස් තිබුණා. එහෙම જાතියක් අපි. අපිට එහෙම නිර්මාණ හිගකමක්, එහෙම අදහස්, එහෙම නිර්මාණශීලීත්වයේ දුප්පත්කමක් තිබුණ જાතියක් නෙවෙයි දුවේ පුතේ. අලුත් වෙන්න, නිර්මාණශීලී වෙන්න. තරුණකමත් එක්ක එකට යන දෙයක් තමයි නිර්මාණශීලී බව. අපූර්ව බව. ඉතින් ඔබේ හැකියාවට, ඔබේ මහන්සියට, ඔබේ වටිනාකමට අපූර්ව බවත් නිර්මාණශීලී බවත් එකතු කරලා බලන්න ඔච්චර ලොකු වටිනාකමක් හැබැයිද කියලා. චිත්‍රාඳින යුගයක් නෙමේ මේක. පුනරුද යුගයක් කියලා සමාජය තුල කතාබහක් ඇති වෙයි තව කාලයක් යනකොට. මේ තමයි ශ්‍රී ලංකාවේ පුනරුද යුගයේ හිටපු තරුණයින් විසින් කරපු නිර්මාණ කියලා. තාප්පවල පෝස්ටර් ගහනවට කැත වැහෙන්න ඇඳපු චිත්‍ර කියනවට වඩා පුනරද යුගයේ හිටපු රටට ආදරය කරපු තරුණයෝ ඒ රටට හැඟීම දෙන්න හන්දියේ බස් වලටගේ තාප්පේ උනත් ඒ තමන්ගේ රට ජාතිය පිළිබඳ තියෙන හැඟීමේ නැන්ද සිතුවම් කියලා තව අවුරුදු 50කින් 60කින් ඕවා සංරක්ෂණය කරයි. දවසක ওই නිර්මාණය කරපු මහන්සි වෙච්ච කැප වෙච්ච තරුණ ඔබ වයසට ගිහිල්ලා ඇරමිටියේ යන කාලේ ඔය ඔබ ගැන කතා කරනකොට ඔබට ඔබේ රට ගැන කතා කරනකොට කියන්න පුළුවන් අපි මේ රට වෙනස් කරන්න පටන් ගත්තේ. අපි පාලකයින්ගෙන් මේ රට අපේ අතට අරගෙන අපි මේ රට හදන්න පටන් ගත්තේ ඉස්සල්ලාම තාප්පෙන් චිත්‍ර ඇඳලා. ඒ සිතුවමෙන් හැඟීම දුන්නේ රටේ මිනිස්සුන්ට. ඉස්සර කවියෙන් ඒ හැඟීම දුන්නා වගේ එස් මහින්ද හාමුදුරුවෝ කවියෙන් හැඟීම දුන්නා වගේ අපේ හිතට අපි මෙවර චිත්‍රයෙන් සිතුවමෙන් ඒ හැඟීම දුන්නේ අපේ ඊළඟ පරපුරට අපි ඇඳ සිතුවම බලලා අපේ ඊළඟ පරපුරේ පුංචි මල්ලිලා නංගිලාට ජීවිතේ දිනන්න ගැම්මක් එනවනම් පාරේ රස්තියාදු ගහන ළමයින්ට පාරේ ඇඳලා තියෙන සිතුවම දැකලා නෑ රස්ති අඩු ගහලා හරියන්නේ නෑ මම යන්න ඕන දැන් ගෙදර මම ගෙදර ගිහිල්ලා ගන්න ඕන පොත මම පාඩම් කරන්න ඕන මම රෑන්ක් එකක් දාන්න ඕන මම ඡායාග්‍රහණයක් මගේ ගමට ගේන්න ඕන කියන ගැම්ම එනවද ඔබ කල්පනා කරන්න ඇඳපු සිතුවම ළඟට ගිහිල්ලා වෙන එකක් තියා තරුණ දුවේ පුතේ ඔබ හිතන්න මෙහෙම ඔබ ඒ හැම තාප් එකම නිර්මාණශීලීව තව එකකින් බලලා දැකලා කොපි කරලා නෙමෙයි ඔබ හිතලා ඔබේ ඔය තරුණ හිතට දැනෙන පරිදි අපේ රට 2030 දී 2050 දී තියෙන්න ඕනේ කොහොමද කියලා අපි අඳිනවා 2050 දී ශ්‍රී ලංකාව තව අවුරුදු 30කින් ශ්‍රී ලංකාව මෙන්න මෙතන තියෙන්න ඕන කියලා අපි අඳිනවා ලස්සන රටක් හරිත නගරයක් දියුණු නගරයක් පිරිසිදු නගරයක් අපි අර අපිරිවලට තියෙන පරණ වවුල් පෙනුමට තියෙන පරණ නගරවල පරණ සාප්පවල අපේ හීනේ අපි අඳිනවා. මේ නගරය අපිට මේම හදාගන්න අපේ ගම අපිට මේ தත්තට ගේන්න ඕනේ. එතකොට ඔතනින් උදේ හවස යන දේශපාලඥයෝ ඔතනින් උදේ හවස යන රාජ්‍ය සේවකයෝ රාජ්‍ය නිලධාරියෝ ඔක දකිනවනේ. ඒකට ඒගොල්ලෝ කල්පනා කරනවනේ මෙන්න මේක තමයි කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීනේ. මේ හීනේ හැබෑ කරලා දුන්නේ නැත්නම් තව අවුරුදු 5කින් 10කින් මේ පාර යන්න වෙන්නේ නැහැ ගල් ගහනවා. මේ තරුණය අපිව ප්‍රතික්ෂේප කරනවා. අපිට කෑ ගහලා කියන්න බැරි, අපිට ලියලා දෙන්න බැරි. අපේ හීනේ අපිට පුළුවන් තාප්පයන් ඉන්න. අපිට අපේ නගරය මෙන්න මේ තත්ත්වයට ගේන්න ඕනේ. ඒ තත්ත්වයට ගේන්න දේශපාලඥයෝ මහන්සි වෙයි එතකොට. මොකද උන් හිතනවා මේක කරලා දුන්නේ නැත්තම් මේකට මුල් අඩිතාලම අපේ කාලේ අපි දාලා දුන්නේ නැත්තම් මේ තරුණයෝ ඉස්සරහ අපිට පැවැත්මක් නැහැ. අපිට මේ පාරේ යන්න බෑ. රෙදි ඇඳගෙන මේ පාරේ රාජ්‍ය නිලධාරීන් විදිහට අපිට විශ්‍රාම අරගෙන එන්න බෑ. ඒ නිසා අපි මේ රට මේ තත්ත්වයට ගේන්න මුල් අඩිතාලම අපේ කාලේ දාන්න ඕනි කියන උත්තේජනය තරුණයින්ගේ සිහිනය තාප්පේ සිතුමේ ඇඳහම අර හැමෝටම දැනෙනවා. ඒ විදිහට අපි දැක්ක හීනේ හැබෑ වෙච්ච දාට 2030 දී 2040 දී 2050 දී වෙන්න පුළුවන් ඒ හීනේ හැබෑ වෙච්ච සුන්දර නගරයක ඊළඟ පරම්පරාව අඳිනවා 2060 දී අපේ නගරය අපේ ශ්‍රී ලංකාව මේතන තියෙන්න ඕනේ කියලා. එදාට අපි ඇඳ සිතුවම විතරක් ඉතුරු කරලා නගරේ පරණ ගොඩනැගිලි ඔක්කොම අලුත් කරලා දී අපේ සිතුවම සංරක්ෂණය කරලා එතන ගෞරවයෙන් ඒක ආරක්ෂා කරලා තියෙයි. එතනම එහා පැත්තේ ඊළඟ පරපුර අඳි අනිවාර්යෙන් 2060 ඒ නගරේ තියෙන්න ඕන විදිහ ඒ කරැල්ලක් වෙයි ඒ හන්දියේ මේ හන්දියේ අදත් ඇඳලා හෙටත් අඳිනව නෙමේ බිත්තිය ඇඳපු සිතුවම හැබෑ කරාට පස්සේ එතනම ඊළඟ හීනේ අඳින රැල්ලක් හැදෙයි ඒ නගර නිර්මාණය කරනකොට ඊළඟට මේ නගරය ගැන හීන දකින මිනිස්සුන්ගේ හීන සිතුවම් කරන්න එතන ඉඩක් ඉතුරු කරයි හැමදාම ඒ වගේ දීර්ඝ කාලීන වෙනසක් කරන්න පුළුවන් බලපෑමක් කරන්න පුළුවන් තැනකට ඔය පින්සලයි තින්තබාල්දියයි තාප්පෙයි ගේන්න පුළුවන්. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. ලෝකෙ දිහා බලන්න. මිනිස්සු ඉස්සර බොබ් මාලේ යන්නේයි ඒක අපිත් ගෙනල්ලා අධිවේගී මාර්ගයේ ගුවන් පාලම්යට බොබ් මාලියෙන් දාන. මෙහෙ මිනිස්සුන්ට ඇඳපු අයෝ පේන්නේ රස්ති අදුකාරයෝ වගේ. බොබ් මාලිව ගෙනල්ලා ගමේ තාප්පයන් දාන. ඔබ හොයලා බලන්න. බොබ් මාලිගේ රටේ මිනිස්සු, ජමයිකාවේ මිනිස්සු බොබ් මාලිව තාප්පවල ඇන්දේ, පාලම් වල ඇන්දේ ඇයි කියලා. ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපෘතියේ ප්‍රබල සංකේතයක් තමයි බොබ් මාලි කියන්නේ. ඔබ ගෙනල්ලා ටවුන් එකේ කැම්පස් එකේ තාප්පේ චේගුවේර ඇන්දට තේරුමක් නැහැ. අපේ රටේ මිනිස්සු චේගුවේරගේ සංකල්ප අරගෙන නැහැ. අරගෙන තියෙන්නේ චේගුවේරගේ තෝප්පියයි සුරුට්ටුවයි විතරයි. ඒ විදිහට ඇඳගෙන ඒ විදිහට තොප්පි දාගෙන හැසිරුණාට වැඩනම් ඊට හාත්පසින් වෙනස් අපි ගන්න ඕන ඒ සංකල්පය අපි ගන්න ඕන ලෝකේ කොහෙන් හරි ඒ මූණ නෙමෙයි ඒ කොපිය නෙමෙයි ඒ සංකල්පය ඔවුන් කොතෙන්ටද ඒ විප්ලවයේ ගෙනිච්ච එක ඉතින් අපි එච්චරම දුරට නොගියත් ඔබට පුළුවන් මේ අද හෙටම ඔබ ඇඳපු සිතුවමෙන් මේ සමාජයට තව එක්කෙනෙකුට අර යහපතක් කරන්න හිතන්න නිතර රියානතුරු වෙන තැනක ඔබ ඇඳ සිතුවම දැකලා මේ මොහොතේම මිනිස්සු වෙනස් කරන්න පුළුවන් විදිහේ ප්‍රබල නිර්මාණශීලීත්වයක් එකට එකතු කරන්න ඔබට පුළුවන් දුවේ පුතේ නිකමට හිතන්න ඔබේ නගරයේ තියෙනවා තරුණයින්ව සමාජයේ පිරිමින්ව විනාශ කරන රේස් දාන තැන් එහෙම නැත්නම් සම්බාහන මධ්‍යස්ථාන එහෙම නැත්නම් තැබෑරුම් ඔබට පුළුවන් ඒ වගේ ඉස්සරහින් ඉන්න හරියට මේ ඒ තාප්පය අඳින්න බැරි වෙන්න පුළුවන්. ඔබට ගිහිල්ලා සැබෑරුමේ බිත්තිය අඳින්න බැරි වෙන්න පුළුවන්. ඒ කිට්ටුව තාප්පගේ හොඳට එතෙන්ට හැරෙන්න හදනකොටම පේන විදියට ඔබට පුළුවන් යඳින්න. ගෙදර දරුවන්ව මතක් වෙන චිත්‍රයක්. නැත්තම් අපාය බය දැනෙන චිත්‍රයක්. ආ ඔබට පුළුවන් සම්බාහන මධ්‍යස්ථානයේ පේන හරිය පාරයින් යඳින්න. අපායේ ගිනි දැල් වලට පොළොව පලාගෙන ඇදගෙන යන විදිය. ඕවා කරපු අයට ඕවට ගියපු අයට වෙන දේවල්. මේ වරදට යන මිනිස්සයා ඉස්සරහට තිබ්බ අඩිය ඔබේ චිත්‍රය දැකලා ආපහු ගන්න තරම් ප්‍රබල සිතුවම් අඳින්න ඔබට පුළුවන්. හැම තැනම මිකී මවුස්ලා සූරපප්පල අඳින්න එපා මං දැක්කා නේ අපේ පොඩි හාමුදුරුවෝ බිම පැදුරක් දාගෙන බස් වෝල්ට්ගේ සූරපප්ප අඳිනවා මිකී මවුස් අඳිනවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ඊට වඩා හිතන්න ඕන. ඊට වඩා නිර්මාණශීලී වෙන්න ඕන. ඊට වඩා පරිණත විදියට හිතන්න ඕන. ඊට වඩා බුද්ධිමත් වෙන්න ඕන. ඊට වඩා සාහිත්‍ය ඉතිහාසය කියවලා හොයලා බලලා නිර්මාණ කරන්න ඕන. භික්ෂුව නිර්මාණකරණය කළා. ඒවා ලෝක පූජිත නිර්මාණ. ඒ නිසා වහන්සලා මුල් වෙන්න මේ මොහොතේම වරදට ඉස්සරහට තිබ්බ අඩිය ආපහු ගන්න හිතෙන විදිය සිතුවම් අඳින්න. ඒක ඒක පොලිසිය විසිනුත් ආරක්ෂා කරයි. වැඩිහිටියෙකු තුලයි සිතුවම ආරක්ෂා කරලා දෙයි. ඉස්කෝලයක් ඉස්සරහින් යනකොට කහයිරක් දැක්කත් නැතත් එක පාරට තමන්ගේ දරුවන්ව මතක් වෙලා අර තාප්පේ ඇඳලා තියෙන චිත්‍රය දැකලා ඒ චිත්‍රය ඇතුලෙන් තමන්ගේ දරුවගේ මූණ මතක් වෙලා වාහනේ බ්‍රේක් එකට කකුල එන විදිහට ආ පාරේ ඉන්න දරුවන්ව පරිස්සම් කරලා වාහනේ එලවන්න හිතෙන්නේ චිත්‍රණ ඉන්න පුළුවන් රෝහලක් ඉස්සරහා මාතෘ සායනයක් ඉස්සරහා අඳින සිතුවමින් තමන්ව කුසේ දරාගෙන අම්මා වින්ද දුක එක පාරට පපුවට දැනෙන සිතුවමක් අඳින්න පුළුවන්. එහෙම වුණාම අර පාරේ කායිර මාරුවෙන් ගැබිනි අම්මලා ටික පරිස්සම් කරන්න රියදුරන්ට හැඟීමක් ඇති වෙනවා. අපිට පුළුවන් එහෙම දේවල් කරන්න. පින්දෙයේ මිනිස්සු පොලිසියෙන් කරන්න බැරි වෙච්ච දේ මාර්ග සංඥා දාලා කරන්න බැරි වෙච්ච දේ නීති දාලා වේග සීමා දාලා කරන්න බැරි වෙච්ච දේ කොල්ලන්ගේ පින්සලයි තින්ත බාල්දියයි අරගෙන තාප්පේ ඇඳලා කරන්න පුළුවන් වුණොත් ඔබ විශ්වකර්ම මිනිස්සු වෙනවනේ ඔබට පුළුවන්නේ මහජන දේපල හොරාකාන අමාත්‍යංශ ඉස්සරහා පේන්න තෙක් මානේ තාප්පයක් අල්ලගෙන අඳින්න මහජන දේපල පොදු දේපල හොරකම් කරපුවාම අවීචි මහ නරකේ පැවෙන විදිහ දැවෙන විදිහ, ගිනි දැල් වලින් පිච්චෙන විදිහ ඔබට පුළුවන් අඳින්න. ඉහින් අඳින්න. එපා කියන්නද? දැන් ඒගොල්ලොම සුබ පතලනේ තියෙන්නේ. ඒගොල්ලොම උදව් කරනවා කියලානේ තියෙන්නේ. නගර සභාවල නගර අධිපතිවරු, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, සභාපතිවරු, ඇමතිවරු, විපක්ෂ මන්ත්‍රීවරු හැමෝම සුබ පැතුවනේ. දැන් ඉතින් අඳින්න. මහජන දේපල හොරා කන අයට වෙන්නේ මොනවාද කියලා අමාත්‍යාංශය ඉස්සරහා පාර්ලිමේන්තු යන පාර දෙපැත්තේ අඳින්න. ඒවෙන් එතකොට විනාශයක් කරන්න වරදක් කරන්න රටට එරෙහි තීන්දුවක් ගන්න යන්න හිතාගෙන එළියට බැස්සට මග දිගට මේ කොල්ලොන්ගේ කෙල්ලන්ගේ සිතුම් පැතුම් තාප්ප වලින් දැකලා වෙනස් වෙන්න පුළුවන් නෑ මං රටට අහිත කර කිවිසුමකට අත උස්සන්නේ නෑ මං හොරකමකට අනුබල දෙන්නේ නෑ නෑ මං රටේ මිනිස්සු සියලු දෙනා අමතක කරලා ව්‍යාපාරිකයෝ එක්කෙනෙක් දෙන්නෙක් පෝෂණය කරන්නේ නෑ කියන හැඟීම හත බල ලෙස හිතට දැනෙන්න ඔබට පුළුවන් අඳින්න ලෝකේ ඊටාම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා ත්‍රිමාන චිත්‍රවලට ඒ කියන්නේ 3D චිත්‍රවලට විශේෂයෙන්ම රටට එන සංචාරකයෝ බව ආකර්ෂණය කරගන්න පුළුවන් අපේ රටේ ළමයි හරි දක්ෂයිනේ ආවට ගියාට සෙල්ලම් වැඩ නෙමෙයිනේ කරන්නේ කොටා දක්ෂ දේවල් කරනවානේ ගුවන් යානා හදන්න පුළුවන් ළමයි ඉන්නවනේ මම දැක්කම ඊයේ පෙරේද හදපු චොපර් එක වෙලේ දිරනවා කියලා තරුණයෙක් කියනවා ඉතින් ඒ වගේ හැකියාවන් තියෙන තරුණයෝ ඉන්නවනේ. ඒවට අත දෙන්න කෙනෙක් නැහැ කීකේ ඉන්නේ නැතුව දැන් අපිට පුළුවන් යඳින්න. අපිට ඉඩ දීලා තියෙනවනේ. පිත්‍රිමාන චිත්තාඳිමු පාරේ මාර්ගණතුරු අඩු කරන්න. නේද වේග සීමා පැනෙව්වට ඒව පිළිපදින්නට මිනිස්සුන්ගේ වේග සීමාව වේගය කඩන්න අපිට පුළුවන් පාරේ 3D චිත්‍රයක් අඳින්න. ඔබ හොයලා බලන්න අන්තර්ජාලය පාවිච්චි කරනවා අන්තර්ජාලයට ගිහිල්ලා හොයලා බලන්න 3D චිත්‍ර පාවිච්චි කරලා මාර්ගයේ වේගය පාලනය කරන්නේ කොහොමද ලෝකයේ අනිත් අය කියලා. අන්නේ වගේ අපේ දේත් ආරක්ෂා කරගෙන අලුත් අලුත් දේවල් ඒවට එකතු කරගෙන අපිට පුළුවන් නිර්මාණශීලී දෙයක් මේ සමාජයට යහපතක් පිණිස කරන්න. රැල්ලක් හැම ගමකම කරනවා. ඒ හින්දා අපිත් මේක කරන්න ඕන. නැත්තම් හරිනේ. අපි කොල්ලෝ විදිහට ලැජ්ජයි. ගමට ගැම්මක් නැහැ කියලා හිතන්න එපා. සමහර හන්දි තියෙනවා, සමහර කුඩා නගර තියෙනවා. හදිස්සියකට නොදන්න කෙනෙකුට ඒ හන්දිය මොකක්ද කියලා හොයාගන්න බෑ. එතන ඉඳලා මෙහාට මෙහාට පාරවල් වලින් යන්න පුළුවන් කොහෙටද කියලා හොයාගන්න බෑ. චිත්‍රයක් විතරක් නෙමේ අපිට ඔබේ ප්‍රදේශයේ මොකද්ද කියලා හඳුනගන්න පුළුවන්. ආවට ගියාට මොකක් හරි චිත්‍රයක් නෙමෙයි. ඔබේ ඒ ගම, ඔබේ ප්‍රදේශය හඳුනගන්න පුළුවන් විදියක්. මම දැක්ක පඬුවස් නුවර ළමයි ලස්සන චිත්‍රයක් ඇඳලා තිබ්බා. පඬුවස් නුවර එන්න නම් පේන් කරා කියන එකටම වඩා ඒක මිකී මවුස් ලැන්දා, ඒක ඇම්බැක්කේ කැටයන් ඇඳා, ඒක අම්බලන්ගොඩ වෙස්මුණු ගෙනල්ලා මෙහි වස්නාහිර පළාතේ ගම්පා දිස්ත්‍රික්කයේ දිවුල පිටියෙත් එන කියගන්නපු ගුරුවරුන්ගේ ආදිතම මේ ගම්මාන නගර අවදි කරපු උත්තම මහා සංඝරත්නයේ පින්තූර අපිට පුළුවන් දෙන්න. එතකොටනේ ගමේ ගැම්මක් එන්නේ. එතකොටනේ ගමට ආඩම්බරයක් වෙන්නේ. ඒ වගේම රටට එන සංචාරකයන්ට දැනෙන්න අනුරාධපුර පූජා නගරය වෙන්න පුළුවන්. මහනුවර ලෝකුරුම නගරය වෙන්න පුළුවන්. වෙනත් සංචාරක කේන්ද්‍රස්ථානයක් වෙන්න පුළුවන්. සංචාරක ගමනාන්තයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ දැනට ඇහෙන් දැකලා තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට රුවන්වැලි මහසෑයට 96 කෝටියක් මහරහතන් වහන්සේ වැඩම කළා කියන සිද්ධිය අපිට පුළුවන්නේ අහසේ මහරහතන් වහන්සේලා වඩින විදිය දක්ෂ චිත්‍ර ශිල්පීන් එකතු කරගෙන අඳින්නේ ඔයාලගේ අතින්ම අඳිනවා කියන එක නෙමෙයි අඳින්න පුළුවන් කෙනෙක් ලබා අඳවන්න. චිත්‍ර කලාව කියන්නේ මහා උතුම් කලාවක්. ඒක හැල්ලු වෙන්නේ නැති විදිහට ඔයාලා උදව් කරන්න, ඔයාලා අවශ්‍ය දේවල් ගෙනත් දෙන්න. අඳින්න බැරි අය ඒකට උදව් කරන්න, දක්ෂ අයලව අඳවන්න. අපේ ගමේ අභිමානය ලෝකෙට පේන විදියට. සංචාරකයෝ එතකොට රුවන්වැලි මහසෑය බලන්න කලින් ඔබේ හන්දියට ඇවිල්ලා සම්බුත්ගම හන්දියට ඇවිල්ලා එතන තියෙන රුවන්වැලි සෑය ගොඩනගපු ඉතිහාස කතාව සඳහන් වෙන චිත්‍රය බලලෙයි. එතන තැඹිලි විකුණන, බඩේරිගු විකුණන අයට වැඩිපුර ආදායමක් ලැබේ. සිතුවමකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඌ අපි ඒක පිළිගන්න. ඒක ඒ විදිහට කරන්න. කරන එක හරියට කළොත්, ඒකෙන් ලොකු විප්ලවයක් අපිට කරන්න පුළුවන්. කතරගම ගියාම මනම්පේරි ඝාතනය කරපු සිද්ධියත් අඹලා තියෙනවනේ. මිනිස්සු ඒක බලන්නත් යනවනේ. ඉතින් ඒ වගේ කේදාන්ත සිද්ධිත් එහෙම හදලා තියෙනවා බලන්න මිනිස්සු යනවනම්. අර වගේ ඉතිහාසය තුල කියවෙන ඊටාම අභිමානවත් සිද්ධි, පූජනීය සිද්ධි බලන්න මිනිස්සු කොච්චරයිද? ඒ නිසා අපි ඒ වගේ ටිකක් හැදෑරීමක් කරලා ටිකක් මහන්සි වෙලා යුගයක් පවතින නිර්මාණයක් කරමු කියලා මම ඔබට යෝජනා කරනවා. දුවේ පුතේ හැමෝම කරන හින්දා අපිත් කරන්න ඕනේ කියලා හිතන්න එපා. පින්වත්නි දුවේ පුතේ අපේ බුදුහාමුදුරන්ගේ කාලේ කාලුදායි කියලා හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ ධර්ම දේශනාවකට ගිහිල්ලා දේශනා කරපු බණ හැමෝම ප්‍රශංසා කළා. හරි හොඳ බණ ටික අපේ හාමුදුරුවෝ කියලා. හාමුදුරුවෝ හිතට ගත්තා ඒක හොඳටම. පස්සේ මොකද උනේ? උන්වහන්සේ වඩින වඩින හැම තැනකම ඒ බණම කියන්න ගත්තා. උජිදරුවේගේ උපන්දිනයකට බණක් කියන්න ගියත් අරකම කියනවා. මල ගෙදරක කිව්වත් ඒකම කියනවා. ආයතනයක් විවෘත කරන තැනක බණක් කිව්වත් ඒකම කියනවා. අඟුල් ගෙදරක ආශිර්වාද කරන්න ගියත් අර බණම කියනවා. පොයදාටත් ඒක කියනවා. ඔක්කොටම කියන්නේ දැන් එකම බණ. මොකද හිතට වැදුනා මිනිස්සු ඒකට කැමතියි කියලා. හාමුදුරුවෝ ඒකම කියනවා. දැන් ඉතින් මිනිස්සුම ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා අනේ බුදුහාමුදුරුවනේ අපේ බණට කාළුදායි හාමුදුරුවෝ නම් එවන්න එපා. එකම බණ කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපේ බණට නම් කල්දායි හාමුදුරුවෝ එවන්න එපා ගැලපෙන්නේ නැහැ. තනිය හැටියට බණ කියන්න දන්නේ මේ මලගෙදර කියන්න ඕන එක මඟුල් ගෙදර කියනවා මඟුල් ගෙදර කියන්න ඕන එක මලගෙදර කියනවා එකම ටික තමයි කියන්නේ. ඒ මොකද පළවෙනි බණට ලොකු ප්‍රශංසාවක් ආපු වින්දා උන්වහන්සේ හිතුවා මේක තමයි හරියන්නේ. මතක තියාගන්න තැනකට හරිගිය දේ තව තැනකට නොගැලපෙන්න පුළුවන්. චිත්‍රාන්දිනකොට සමාජයේ ලොකු ගෞරවයක් ඒකට ප්‍රශංසාවක් ආවා තමයි ඒක දැන් ඕනවට වැඩිය ගියොත් ඒකම විහිළුවක් වෙලා ඒකට නිന്ദා පහස විඳින්නත් වෙනවා. මුල් කාලේ චිත්‍රඳ ළමයි ටික දැන් පැත්තකට වෙලා ඉන්නේ. මොකද ඒක විහිළුවක් වෙලා Facebook එකේ දැන් ආපහු ඒක විවේචනය කරන තත්ත්වයටපත් වෙලා. මම දැක්කා එක තැනක තියෙනවා චිත්‍ර අඳින්න මට බෑ ඒත් හෙල්ලෙන්නේ නැතුව පලංචි අල්ලන් ඉන්න පුළුවන් ලංකාවේ ඕනෙම තැනකට එනවා කතා කරන්න කියලා ඔන්න එක්කෙනෙක්ගේ ප්‍රකාශනයක්. ඒවා ඇත්තටම කියපුවා නෙමෙයි. ඒවා විහිළුවට කියන්නේ. ඒ කියන්නේ චිත්‍රාඳින එක විහිළුවක්. චිත්‍රාඳින්න අපිට බෑ. ඒත් අපිට පුළුවන් ඔයාලා අඳිනකන් සින්දු කියන්න. ඒ විහිළුවක්නේ. ඒවා විහිළු. මේක විහිළුවක් වෙන තැනට ආවා. ඒ නිසා හැමදේම කෙනෙක් දෙයක් කරාම ඒකට සමාජයේ අගය කිරීමක් ලැබුණ ගමන්ම ඒක තමයි දැන් ට්‍රෙන්ඩින් වෙන්නේ කියලා ඒක කළොත් අපිටත් තනක් වෙයි කියලා හිතන්න එපා. අලුත් දේවල් කරන්න. එහෙම නැත්නම් මුලින් කරපු කෙනාටත් එක්කලා ඒකෙ තිබිච්ච ගෞරවයේ දියාරු වෙලා යනවා. මුලින් කරපු හොඳ වැඩේ වටිනාකමත් හැල්ලු වෙලා යනවා. කෙනෙක් කරපු පලියට ඒක කළ යුතුම දෙයක් කියලා හිතන්නත් එපා. අලුත් දේවල් කරන්න. අපි දැක්ක තරුණියෝ සමහර අය චිත්තාඳින්නේ නැහැ. පාර දෙපැත්ත සුද්ධ කරලා, ගස් ටිකක් හිටවලා, ගෙදර තිබ්බ මල් ගස් ගෙනල්ලා පාරේ හිටවලා, මිනිස්සුන්ට වාඩි වෙන්න බංකු තියලා ලස්සන වැඩක් කරලා තිබ්බා. මූදු වෙරළේ ප්ලාස්ටික් බෝතල් දාන්න වෙනමම නිර්මාණ කරලා තිබ ලස්සන මාළුවෙකුගේ හැඩයට කුණු දාන වාදන හදලා. ඉතින් ඒ වගේ අලුත් අලුත් දේවල් කරන්න. ඉතින් දුවේ පුතේ අර ආමුදුරෝ එකම බණම තමයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේට ඇවිදිල්ලා මේ පැමිණිල්ල කළාට පස්සේ අපේ බුදුහාමුදුරෝ අතීත කතාවක් කිව්වා. ඔන්න මේ හාමුදුරුව අතීතයේ පෙර සංසාරයක භවයක දුප්පත් මිනිස්සෙක් වෙලා හිටියා. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ තමයි මේ ප්‍රදේශයේ දරුවන්ට උගන්වන දිසාපාමොක් ඇදුරුතුමා. ඉතින් මේ දුප්පත් මිනිස්සයා ගුරු පඬුරු දීලා ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ගුරුවරයාට බැල මෙහෙවරකම් කරලා, ගුරුවරයාට උපස්ථාන සත්කාර කරලා, එයින් ගුරුවරයාගෙන් යමක් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ආවා. ඉතින් දැන් බෝසතාණන් වහන්සේට ඒ කියන්නේ දිසාපාමොක් ඇදුරුතුමාට බොහෝම සමීපව උදව් උපකාර කරමින් මේ මිනිස්සයා ඉන්නවා. උන්වහන්සේගේ දෙපා මිරිකනවා පාදෝවණී කරනවා වතුර ගෙනත් දෙනවා මෙහෙම ඉන්නකොට බෝසත් දිසාපාමෝ කාචාර්යවරයා කල්පනා කරනවා මේ මිනිස්සයා බොහෝ කාලයක් මට සේවය කරනවා මෙයාට මොනවද උගන්වන්න ඕනේ කොහෙන්ද පටන් ගන්නෙ ඔහුට කියනවා ඔයා උදේට එනකොට දකින්න මොනවා හරි මට ඇවිල්ලා කියන්න මොනවද දැක්කේ කියලා ඒ ඇසුරෙන් ඔහුට දෙයක් කියලා දෙන්න දිසාපාමෝ ඇදුරුතුමා හිතනවා ඔය වගේම ක්‍රමයක් නේ අපේ බුදුහාමුදුරුව පාවිච්චි කළේ ධම්සභාවේදී. මම එනකොට මොනවද සාකච්ඡා කරමින් හිටියේ කියලා අහලා ඒ ඇසුරෙන් හැමදාම අලුත් බණක් කිව්වා. ඒ ක්‍රමයෙන්මනේ අපි ධර්මාසනය තුලත් ක්‍රියාත්මක කරන්නේ. මේ කාලේ සමාජය තුල පවතින තත්ත්වය මොකද්ද? ඒ ඇසුරෙන් අපි ඔබට අලුතෙන් හිතන්න දෙයක් කියලා දෙනවා. ඒකනේ ධර්මාසනයේ මේ තරම්ම මිනිස්සු ආදරෙන් වැළඳගන්නේ. ඒකනේ ධර්මාසනයේ මේ තරම් යහවත් කාලීන වෙන්නේ. අන්න ඒ වගේ මේ දිසාපාමොක් ඇදුරුතුමා අර මිනිස්සයාට කියනවා ඔයා එනකොට දැකපු දේවල් මට කියන්නකෝ දැක්ක දෙයක් මම එතකොට ඒ ඇසුරින් ඔයාලට දෙයක් කියලා දෙනවා දවසක් ඇහුවා ඉතින් දවසක් මේ මිනිස්සයා දර කඩන්න ගිහිල්ලා එනකොට සර්පෙක් දැකලා ඒ මිනිස්සයා ඒක ඇවිල්ලා දිසාපාමුක් ඇදුරුතුමාට කිව්වා ඇදුරුතුමා ප්‍රශ්නයක් අහන ඔන්න මේක තමයි ආදේශන හැකියාව කියන්නේ ශිෂ්‍යත්වයටත් පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ ඔය ඇසුරෙන් ප්‍රශ්නයක් ඒ කියන්නේ සර්පයා ඇසුරෙන් නෙමෙයි ආදේශන හැකියාව පරීක්ෂා කිරීම සඳහා මේක ඊටාම වැදගත් දෙයක්. අධ්‍යාපන නීතිය වැදගත් දෙයක්. ඒ නිසාම දිසාපාමොක් ඇදුරුතුමාර ශිෂ්‍යගෙන් අහනවා ආ එහෙමද පුතා එහෙනම් කියන්නකෝ ඒ සර්පයා මොන වගේද කියලා. සර්පයා ඉතින් සර්පයා වගේනේ කියලානේ ඔයාලා නම් කියන්නේ. ඒත් ආදේශන හැකියාව තියෙන මිනිස්සෙක් එහෙම නෙමෙයි උත්තර දෙන්නේ. මේ ළමයා කියනවා ගුරුතුමනි ඒ සර්පයා නගුල වගේ. නගුල වගේ කියලා කියනවා. ඉතින් ගුරුතුමා කල්පනා නගුල වගේ ආ නගුල දිගයිනේ. නගුල දිගට ඇවිල්ලා කැරකිලා තියෙනෝනේ අල්ලගන්න තැන කැරකිලා රවුම් වෙලා. එහෙනම් ඒක තමයි මේ ළමයා එහෙම කියන්නේ නැති. හොඳයි පුතා ඔයාට හොඳ පරිකල්පනයක් කියාවක් තියෙනවා කියලා මා ගොඩක් අගය කළා අනිත් අයටත් කිව්වා. දැන් කොල්ලා ගත්තා ඒක හිතට. ඔන්න මේ ළමයා ආවට පස්සේ අදුරුතුම අහනවා පුතා අද මොනවද දැක්කේ? ආ ගුරුතුමනි අද මං ඇතෙක් දැක්කා. එහෙමද? ඇසා මොන වගේද? ගුරුතුමනි ඇසා නගුල වගේ. මොකක්? නගුල වගේ ආවෙන්න පුළුවන් ඉතින් ගුරුතුමා දැන් හිතනවා නගුල වගේ හොඬ තියෙනවා කැරකිලා තියෙනවා හොඬ වැලක් නිකන් නගුල වගේනේ ඒක වෙන්න තියෙන ආ හොඳයි පුතා හොඳයි හොඳයි ඔයාලට හිතන්න පුළුවන් හරි හොඳයි දැන් ඉතින් තුන්වෙනි දවසේ තුන්වෙනි දවසේ ආපු ආවන පුතා අද මොනවද දැක්කේ අද මන් දැක්ක ගුරුතුමනි උක් භාණ්ඩයක් උක් භාණ්ඩයක් කියන්නේ මේ උක්ලියෙන් දිගට තියෙන උක්ලියෙන් හදපු උපකරණයක් දැන් එහෙම ඒවා නැහැ ඉතින් ගුරුතුමා අහනවා පුරුදු පරිදිම එහෙමද පුතා දැන් ගුරුතුමා මේ මොන වගේද මේක මොන වගේද කියලා අහපු ගමම දෙපාරක් නොහිතා උඩ පැනලා කියන නගුල වගේ කියලා. ගුරුතුමා මේ පාරක් ටිකක් කල්පනා කරා එහෙමද? කවන්නේ නැහැ උක්ලීය දිගට තියෙනවනේ එතකොට උක්ලීය නිකන් නගුල වගේ මේ කොල්ලට හිතෙන්නේ. හරි හරි පුතා කවන්නේ කවන්නේ ඔයාට හිතන්න පුළුවන් කියලා කියනවා. දැන් පින්වත්නි දුවේ පුතේ ඔන්න දැන් හතරවෙනි දවස මේ ශිෂ්‍යයා ආවට පස්සේ ගුරුතුමා ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරලා අහනවා. මොනවද දැක්කේ කියලා අහන්න නැතුව උතා මොනවද කෑවේ මම ගුරුතුමනි දී කිරි බතුයි කෑවා. ඔය දකුණු පළාතේ අය අදටත් කනවා නේද? කිරි බතුයි එකට අනලා අන්න එහෙම කාලා. ඉතින් දී කිරි බතුයි කෑවා කියලා කිව්වා. ගුරුතුමා අහනවා එහෙමද? පුතා දී කිරි බතුයි මොන වගේද? ආ දී කිරි බතුයිද? නගුල වගේනේ. ගුරුතුමාට හොඳටම කේන්ති ගියා මේ මොන මෝඩෙද්ද කියලා බැනලා එලෙව්වා. ඇයි? එකපාරක් හොඳයි කියලා කිව්වනේ. ඒ හින්දා මෙයා දිගටම ඒ උත්තරේම දෙනවා ඒකට අගය කිරීමක් ලැබෙයි කියලා හිතාගෙන. එතකොට අර මුලින් දීපු උත්තරේ වටිනාකමත් එක්ක හැල්ලු වෙනවා නේද? හැමදේම හැමතැනටම හරියන්නේ නැහැ. ඉගෙන ගන්නවා කියලා කියන්නේ අධ්‍යයනය කරනවා කියලා කියන්නේ තැනකින් කොපි කරගත්ත එක තව තැනක ගෙනල්ලා පේස්ට් කරන එකට නෙවෙයි. එන්න මං තරුණ දරුවන්ට තේරෙන්නම කිව්වා. ඒක තනේ හැටියට ගලපන්න ඕනේ. ඔන්න දුවේ පුතේ වෙද මහත්තයෙක් හිටියා. මේ වෙද මහත්තයා තමන්ගේ ගෝලයාත් එක්කලා ලෙඩෙක් බලන්න ගියා. හැන්දෑවක 6:00ට විතර ගියාම ලෙඩා හරීම වේදනාවෙන් බඩේ කැක්කුමක් හැදිලා දඟලනවා. වෙද මහත්තයා ගිහිල්ලා ලෙඩාව බලලා වටපිට බලලා නාඩි අල්ලලා බලලා ලෙඩාගෙන් ඇහුවා හැන්ද වෙලා වරක ගෑවද? එතකොට ලෙඩා කිව්වා අනේ ඔව් වෙද මහත්තයෝ වරක නම් ගෑවද? අහන්න දෙයක් නැහැ. ඒකයි බඩේ අමාරුව. බෙහෙතු දීලා වෙද මහත්තයා වෙද ගෙදරට ආවා. ගෝලේ අහනවා වෙද මහත්තයෝ කොහොමද අනේ නාඩි අල්ලලා බලලා හරියටම කිව්වේ කෑවේ වරක කියලා? නාඩි අල්ලලා බලලා නෙමේ කොල්ලෝ ඇඳ යට වරක කටු තිබ්බා. ඒකයි මම ඇහුවේ. ආ එහෙමද? ඔන්න ගෝලයා දැන් පාඩමක් ඉගෙන ගත්තා. ටික කාලයක් ගියාම මේ ගෝලයට හිතුණා වෙද මහත්තයා ගාව මෙහෙම නිකන් බැල මෙහෙවරකම් කරන්න ඕනේ නැහැ. මම අපේ ගමට ගියා නම් මටත් වෙදෙක් වගේ වැඩ කරන්න තිබ්බා කියලා. ගෝලයා ඉතින් වෙද මහත්තයාගෙන් අයින් වෙලා ගියා එයාගේ ගමට. ඔය ටිකක් කල් කොහේ හරි වැඩ කරපුවාම හැමෝටම හිතෙනවනේ එහෙම තනියම වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මේ ගෝලයාත් එහෙම ගියා එයාගේ ගමට. ගිහිල්ලා වෙද මහත්තයෙක් වගේ වැඩ පටන් ගත්තා. බඩේ අමාරුවක් හැදිච්ච ලෙඩෙක් බලන්න යන්න ඔන්න ආරාධනාවක් ආවා. ගියා. මතක් වුණා වෙද මහත්තයා ලෙඩේ ගැන අනාවැකි කියපු විදිහ. කොහොමද? වරක කෑවද කියලා එදා ඇහුවේ. ඇඳයට වරකකට තිබ්බ හින්දානේ. දැන් මේ ලෙඩ වෙලා ඉන්න ගෑනු කෙනත් බඩේ අමාරුවක් හැදිලා අමාරුවෙන් කෑ ගහනවා. මේ අපේ හොරවේද මහත්තයා ඒ සිද්ධිය පරණ සිද්ධිය මතක් වෙලා බැලුවා ඇඳයට. ඇඳයට දෙනවා පරණ රෙදි වගේ. කතා දෙකක් නැතුව ඇහුවා වෙන මොකෝවත් නෙමේ අමාරුව. රෙදි පාංකඩ කෑව නේද? ඒකයි ඔය බඩ රිදෙන්නේ කියලා. මේ මොන පිස්සෙද්ද කියලා ඒ මිනිස්සු ගහලා එලෙව්වා. බලාගෙන ඉඳලා දේවල් ඒ විදිහටම හරි කියලා හිතාගෙන ගියාට බලාගෙන හිටපු දේවල් කරන්න ගියාමත් වරදින වෙලාවල් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න හැමදේම හැම තැනකටම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම හැමෝගෙම දේවල් හැමෝටම ගැලපෙන්නේත් නැහැ. එක එක අයට එක එක විදිහේ පාරවල් හොයාගන්න වෙනවා. එක එක තැන්වලට එක එක විසඳුම් හොයාගන්න වෙනවා. ඒ වගේම මේ ධර්මදේශනාවත් හැමෝම එක විදිහට ගලප ගන්න එපා. මේවා අදාළ නැති අය ඉන්නවා. හැමෝම එක විදිහට තේරුම් අරගෙන එක ගානට ගලප ගන්න ගියොත් ඔබට මේ ධර්මදේශනාව එක්කත් ගැටුම් නැති වෙන්න පුළුවන්. ඒ නිසා තම තමන්ට අදාළ විදිහට ඒක ගලප ගන්න. ඒ පාඩම ජීවිතයට එකතු කරගන්න. ජීවිතේ එක එක තැන්වලදී එක එක විදිහට ගැලපෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ලබනාගහරුවාදත් හමු වෙන තෙක් ඔබට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ දිනපිටිය බරවාවිල ශ්‍රී අභිනවා රාමාදීපති පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා